ඒ තියෙන මේ සාරබලධාරී ඕන තැනක ඉන්නවා අපි පරිශන කෙරුවොත් අහු වෙනවා කියලා ඒක මූලික පාපයේ කොටසක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා විශාල පිරිසකට අද මේ පරිශනය කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. මොකද හේතුව මේවා සිද්ධ වෙන්නේ කාගේ හරි මේ සලස්මක් අනුව ඒ නිසා අපට අයිතියක් නැත මේවා දැකගන්න. ඒ වගේම ඒම අපි ළඟ රාගය තියෙනවා නම් ඒක මයේ දෝෂයක් නෙවෙයි ඒක මවුන්කාර දෝෂයක් කියලා බාහිරයට ප්‍රශ්න යොමු කරන කෙනෙකුට අපි කියනවා මිත්‍යා දෘෂ්ටි කියලා අපේ ආගමේ අපි සඳහන් කරන්නේ. එහෙම කෙනෙකුට මේ මය තුලමයි තියෙන්නේ මේ මොහොතෙමයි තියෙන්නේ මමයි මේක නැති කරන්න ඕනේ කියන අර සෙල්ලක්කාර අදහස එන්නේ නැහැ. ඒ පරිේශන තෘෂ්ණාව එන්නේ නැහැ. ඒ පරිේශන තෘෂ්ණාව ආවනම් ආවපලියට ඒක විසඳලා ලිහලා බලන්න පුළුවන් ශක්තියකුත් නැහැ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඉර දිගේ යන්නේ නැතුව. වෙන විදිහට කියනවා කලින් සතිය පිටව ගන්නේ නැතුව. මෙන්න මේ අනුව බලනකොට ඒ පරිේශන තෘෂ්ණා විමර්ශන බුද්ධිය නැත්තම් මේ ධම්ම විචය ගාමට වැඩිය නගරේ තියෙනවයි කියලා මම කිව්වොත් මං හිතන්නේ ඉච්චරම වැරදි වෙයි කියලා. ඒ වගේම අපේ ඉතිහාසයේ කියමු අපි මෙතන ඉන්න පිරිස්වල අපි අපේ වයස බලලා දැන් අවුරුදු 50ක 60ක 70ක ඉතිහාසය සලකා බැලුවොත් මෙන්න මේ විමර්ශන බුද්ධිය එන්ට එන්ට දියුණු වෙනවයි කියලා මං කිව්වත් මං හිතන්නේ විරුද්ධ වෙන එකක් නැහැ. එනතම අන්තවාදී කියන චෝදනා කරන එකක් නැහැ. මෙන්න මේ විදිහට විමර්ශන බුද්ධිය දියුණු වෙනකොට තාක්ෂණය නිසා හෝ නැත්තම් මේ නගරවල ජීවත් වෙන්න ඉන්නත්තන්ට පත්ලා තියෙන මේ ආතානශීලී ප්‍රශ්න නිසා හෝ අද මේ ධම්මවිචේ සම්බොජ්ජංගයට බුදුහාමුදුර ඉදිරිපත් කර මේ තාර්කික ක්‍රමයට පුදුමාකාර සාධරකමක් තියෙනවා. ඒක බෞද්ධ කියලා සීමා වෙලා නැහැ. ඒ වගේම සිල්ලතුන්ටම සීමා වෙලත් නැහැ. සතුටට කියන්න තියෙන සමාධිය තියෙන ඇත්තන්ට බමනයි කියලා සීමා වෙලත් නැහැ. තන්නේ කරම මෙතනින්ම වැඩේ පටන් ගන්න. කොතනින්ද විපස්සනාවෙම වැඩේ පටන් අරගන්න. සතිය කෙලින්ම ධම්මවිචයටම මොකල පටන් ගන්න පුළුවන් තත්වයේ ඇති නිසා අද බුද්ධාගම මම මේ පාවිච්චිනේ පාවිච්චි කරන බුද්ධාගම කියන එක ඇත්තට කියන බුද්ධ ධර්මය හොඳ විශාල වේදිකාවක් සකස් කරලා දීලා තිනවා අන්නර පරිවිමර්ශන බුද්ධිය ඇති ඇත්තන්ට මෙතෙක්කල් හීනකින් අත් හිතා ගන්න බැරි අභියෝගයක් වෙලා තියෙනවා. මේ පිබිදීම බෞද්ධයා තුල නැති වුණා නෙවෙයි. හැබැයි බෞද්ධයාට බුද්ධියට සින්නක් කරේට අපු වෙච්ච එකක් නෙවෙයි මේක. ඇත්තටම යතින් බලනකොට බෞද්ධයෝ බොහෝම කනගාටුදායක තත්වයක අද ඉන්නේ. නමුත් ලෝකේ පවතින ආ මේ දැවැන්ත අසහනකාරී තත්ත්ව පරිසර දූෂණය සාත්‍යච්ඡ දූෂණය නිසා අද මේ පරිවීමංශන බුද්ධිය ප්‍රසිද්ධ සාකච්ඡාවට අවිලා තියෙනවා. යතින් බලනකොට ලෝකයේ පවතිනා වූ බෞද්ධ ආගමේ 90%ක්ම විතර පවතින්නේ මහායාන බුද්ධ ආගම. ඒ ඇත්ත යම් ප්‍රමාණයක ප්‍රගමනයක් පෙන්ලා දීලා තියෙනවා. මේ ලෝකයේ තියෙන ප්‍රශ්න වලට බුදුහාමුදුරුවෝ පෙන්වපු ක්‍රමයට ගියොත් ධම්මවිචේ සම්බොජ්ජංගේ දිනු කළොත් ඒ කාටවත් විවේචන කරන්නෙත් නැතුව වර්තමාන මොහොතේම ප්‍රශ්න විසඳලා වර්තමාන මොහොතේම කිසිම බෙහෙතක් කිසිම උපකරණයක් නැතුව උත්තරත් හොයාගෙන අර හං වැදිලා හමස් පෙට්ටිය දාන හිට බුද්ධ ආගමටත් පණ ඇවිල්ලා අසහන සීලියත් නැත්නම් සහනයක් හම්බ වෙන විදිහේ අරුම පුදුම උත්තරයක් දෙන්න පුළුවන් පිපිදීමකුත් තියෙනවා. ඉතින් අපි බලන්නේ අන්නේ තොරතුරුත් එකතු කරලා අපේ බුද්ධ ආගමේ අපේ <clears throat> කැරගෙන ආපු සම්ප්‍රදායනත් කරනු ඉදිරිපත් කරලා අපිටත් මේ තියෙන ප්‍රශ්න අනුව මේ කියන ධම්ම විජය සම්බොජ්ජංගෙන් කොයි ප්‍රමාණයක් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්ද කියන එක අපි සලකා බලන්න ඕනේ. හැබැයි මතක තියාගන්න කිසිම කෙනෙකුට තව කෙනෙකුට මේක කරන්න දෙයක් නැහැ. ධම්මවිජේ සම්බොජ්ජංගේ තියෙන ගුණේ එච්චරයි. කිසිම කෙනෙකුගේ ආශිර්වාදයෙන් කිසිම කෙනෙකුගේ සුභාසින්සනයකින් කිසිම කෙනෙකුගේ පැටවීමකින් පැවරීමකින් බලපෑම් කිරීමකින් ධම්මවිජේ කුප්පණ්ඩත් බෑ උනන්දු කරවන්නත් බෑ. ඒක සඳහා ස්වයම්බූ වෙන්න ඕන. තමා විසින්ම මේක යාන්ත්‍රණේ තේරුම් ගන්න ඕනේ. අර ඉස්සල්ලාම අවශ්‍ය කරලා තියෙනවා මේකක් ඇත්තටම Tamanට ඕනේද නැද්ද මම මේ තරම්ම සෙල්ලක්කාර මම මේ තරම්ම විමර්ශන බුද්ධියට බර කෙනෙක්ද කියලා තමන් කල්පනා කරන්න ඕනේ. එහෙම නැති කෙනාට පටවන්න යන්නත් එපා. ඒක වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ඒක වොන වුණත් සෑහෙන පෙර කරන ලද කුසලයක් අවශ්‍යයි. හොඳට පුරුදු කරන ලද සතියක් අවශ්‍යයි. ඒ වගේම මේ වගේ විවෘත ධර්ම සාකච්ඡා ධර්ම දේශනා හුඟක් අවශ්‍යයි. එහෙමනම් අපිට තේරෙන පටන් අර ගන්නවා මේකට ගව් ගණන් දුර නෑ එක චිත්තක්ෂණයක දුර තියෙන්නේ. මොන්නම මොනම අතර වෙනසක්වත් ඇත්තේ නැහැ. අතර වෙනස තියෙන්නේ අපේ ජීන මෝහාන්ධකාරය විතරයි. ඒකට විවෘත වුණොත් වහා ප්‍රතිඵලගෙන දෙනවා පොඩි ප්‍රතිශතයකට. ජනගහනේ පොඩි ප්‍රතිශතයකට. අනික් පැත්තෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට යනකොට මේ පහුගිය දවසක එක්කෙනෙක් මට වචනයක් ගොන හැබෑ වෙනස කියන එකක් කියනවලු දැන් කොළඹ රටේ. අන්න ඔය හැබෑ වෙනස සිදු වෙන්නේ මෙන්න මෙතන තමයි. මෙතනින් මෙපිට වෙන වෙනස බෑයයි. හැබෑම නැහැ. බෑයයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ ආර ටික දවසක් යනකොට අර පරණ පුරුතෙන්ට වැටෙනවා මේ වෙනස සිද්ධ වුණොත් නම් ඒ මනුස්සයා කවදාකවත් ඒ පරණ පුරුදු රුචි අර්චකන් රාණුවේ රැවටෙන්නෙත් නැහැ පැටලෙන්නෙත් නැහැ ඒ පෞද්ගලයා පුද්ගලයාගේ පෞරුෂත්වයේ කවදාකවත් පරිණාමයකට දියුණුවකටපත් නොවි අතාරින්නෙත් නැහැ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ හොඳ මොලකාරයෙකුට ඥානවන්ත කෙනෙකුටයි ගැළපෙන්නේ සරුවචනාංශගේ වචනේ කියනවා කියනවනම් පඤ්ඤාවත් අස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා කියනවා. මම මේ දේශනා කරන දේ ඥානවන්තයටයි මහණේ දුෂ්ප්‍රාඥයින්ට නෙවෙයි. නමුත් ඥානෙට ඉස්සෙල්ලා කියන්නේ ඥානෙ අත්‍යවශ්‍ය කාරණාවක්. ඒකත් හදාගෙන ඉදිරියට යන්න ඕන දෙයක් තමයි අපි ඉදා කතා කරපු සතිය. සතිය කියලා කියන්නේ පූර්ව නිගමන වලින් තොරව එන අරමුණ දිහා විවේකීව බලන එක. මම දැන් මෙතන කියන ලකුණු තුන අනිවාර්යයි ඔය කියන සතිය ඇති වෙන්න. කොච්චර උග්‍ර ප්‍රශ්නයක් තිබුණා. කොච්චර උග්‍ර අසහනයක් තිබුණත් කොච්චර උග්‍ර ඥාති වේසන වස්තු වේසන තිබුණත් ඕනම චිත්තක්ෂණයක බනහලා හෝ ධර්ම සාකච්ඡා කරලා හෝ පෙළ පුරුද්ද නිසා වර්තමානට හිත ගන්න පුළුවන්. මම දැන් මෙතන කියලා හොඳට ගිහිල්ලා බෑන්ඩෝ කිසිම අතහනයකට නතර වෙන්න ඉඩක් නැහැ වර්තමාන මොහොතේ. අපි ඉදිකටක් උඩට අල්ලලා ඒ කුඩට අබ අහුරක් වක් කරලා බලන්න, කලයක් වක් කරලා බලන්න එක අබෑටයක්වත් අර ඉදිකටු තුඩේ හිටින්නේ නැහැ. ඒ වගේම තමයි ඉදිකටු තුඩක් දාලා බුසලක් අබ පුරවලා ගන්න බලන්න ඉදිකටෙන් එක බාපකටයක්වත් අබෑටයක්වත් පටලියයිද කියලා එකක්වත් එන්නේ. එයාගේ ඕනම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට හිත ගත්තා නම් ඔය කියන කිසිම අධානයකට එන්නේ ඉඩක් නැහැ. එන්නේ ඒ චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉඳලා ඊගා චිත්තක්ෂණේ අපි වෙනත් අතීත අනාගත දේවල් අත ගන්න ගත්තොත් ඒ චිත්තක්ෂණ තුල අර කියන අසහන සත්ව ඒ වගේම චිත්ත පීඩ එන්න පුළුවන්. ඒ නිසා අපිට දිගට හිත වර්තමානයේ මම දැන් මෙතන පවත්නවා නම් Eh, අරමුණු තමා කරායන අරමුණු වලට ප්‍රතික්‍රියා නොකර ඒව ආවයි කියලා තරහ වෙන්නේ නැතුව අපි කියන එකට සාමාන්‍ය ප්‍රමාණයෙන් අපේ ව්‍යවහාර වචනෙන් සතිය කියලා. ආන්නේ සතිය තුල ධම්මවිචේ වැඩෙන්න නම් ඒ සති චෛතසිකේ පවතිද්දී හිතට එන මේ ස්පාසුව ඉඩ සාන්තිය ගැන සලකන්න ඕනේ. ඊට පස්සේ ධම්මවිචය වැඩේන නැත්නම් අදගත්ත මාතෘකාවේ මූලට බැහැගෙන සාරයට බැහැගෙන කතා කරනවා නම් වැඩේන ප්‍රතිපදාවක් තියෙනවා. යම්ම වේලාවක ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න නම් ඊට චිත්තක්ෂණයට කලින් නැත්නම් ඊට ඉසලා චිත්තක්ෂණේ Tamange හිත නැත්නම් මෙනෙහි කරන හිත භාවනා හිත මේ ධම්මවිචේ වඩන වැඩෙන අරමුණට මූණට මූණ දාලා හිටින්න ඕන. අරමුණු වහවහ වෙනස් වෙන වික්ෂිප්ත මනසකින් යුක්තව කවදාකවත් ධම්ම විචයක් ඇති කරගන්න අමාරුයි. ඒක නිසා ධම්ම විචය ආධුනිකය ඇති කරන්නේ එකම අරමුණකට නැවත නැවත නැවත නැවතත් හිත යොදමින් ඒ නැවත නැවත මතුවෙන අරමුණත් එක්ක හාද වෙලා ලං වෙලා මූණට මූණ දාලා පවත්වා ගැනීමට තරම් සතිය දිනුනාට පස්සේ. ඉතින් එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ ආනාපානී කියන අරමුණෙත් ආස්වාසයෙන් ප්‍රස්වාසයට මාරු වීමක් තියෙනවා නේද ප්‍රස්වාසයෙන් ආස්වාසයට මාරු වීමක් තියෙනවා නේ පිම්බීම හැකිලිම ගන්නකොටත් පිම්බීමෙන් හැකිලිමට හැකිලිමෙන් පිම්බීමට මාරුවක් තියෙනවා නේද ඇවිදින කොටත් වමෙන් දකුණට දකුණෙන් වමට මාරු වීමක් තියෙනවා නේද එදිනදා වැඩ කරනකොටත් අපි එක එක ඉරියව් මාරු වෙනවා නේද කියලා